අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් අපේ 27 වෙනි භාවනා වැඩමුළුවේ දෙවෙනි දවසටත් ධර්ම සාකච්ඡාවක් නැත්නම් කමඨාන් සුද්ධ කිරීමකට ලෑස්ති වෙන්නේ. ඉතින් අපි ඊයේ වගේ හඳුනාගීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඉල්ලා සිටිමු ඊෂා අපේ වැඩමුළු නායකත්වයෙන් ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් අපිට සතිವಾರයට ආරම්භය ලැබලා දෙන විදියට. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ අද වැඩමුළුව සඳහා ප්‍රශ්න 26ක් ලැබිලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමීන් වහන්ස සක්මන් භාවනාව අද උදේ වැලිමලුවේ සක්මන ආරම්භ කළෙමි. වම දකුණ ලෙස මෙනෙහි කරමින් පාද ඉදිරියට තබන විට මුලින්ම පාදවල විලුඹ වැලිවල ගැටෙන විට දැනෙන ස්වභාවයට වඩා ඇඟිලි වැලිවල ගැටෙන විට දැනෙන සුළු බවක් දැනිනි. වැලිවල සීතල ගතියක් ද ඇතැම් තැනක බොරළු ස්වභාවයේ රළු ගතියක්ද දෙපා වලට දැනිනි. දෙපා වල වේගය වම් පාදයට වඩා දකුණු පාදයේ සෙමෙන් බව දැනිනි. සක්මන් තීරුවක භාගයක් පමණ යනතුරු කිසිම බාහිර සිතිවිල්ලකින් බාධා නොවිනි. බාහිර වැඩකට නැති සිතිවිල්ලක් මනසට ආවිත මදක් නතර විය. ඇතැම් විටක සක්මනේ වේගය වැඩි කරමින්ද ඇතැම් විටක ඊටමත් සෙමෙන්ද ගමන් කරමි. කලෙමි. මේ ආකාරයට සක්මන් කිරීමේ වරදක් ඇද්දයි පහදා දෙනසේක්වා. නතර කරනවාද කියන සිතුවිල්ල අවසානයේ පැමිණියත් ඔබ වහන්සේ ඊයේ දේශනා කළ පරිදි හිතට වීරියගෙන තවත් වෙලා සක්මන් කෙලෙමි. අවසාන විනාඩි 15ක පමණ කාලයේදී වම දකුණද අමතක වී කිසිම සිතුවිල්ලක් නැතුව ඔහේ ඇවිදගෙන ගියේ ඇවිදිනවා කියන හැඟීම පමණක් ඇතිවේ. මෙහි දෝෂයක් ඇතනම් පහදා දෙනසේක්වා. පරයන්ක භාවනාව අද උදේ පරයන්කයට සූදානම් වී පට්ටල් වී ඉඳගතිමි. විනාඩි 20ක් පමණ යනතුරු කිසිම හැඟීමක් ගැනීමක් නැත. මම මැරිලා නැහැ. මට හුස්ම වැටෙන්න ඕන කියන කියලා බලාපොරොත්තු වුවත් එසේ වූයේ විනාඩි 20න් පසුව උදරයේ පිම්බීම හැකිලිම යන්තමින් දැනිනි. එහෙත් පසුව එම දැනීමත් නැතුව ගියේය. සිතුවිල්ලක් දෙකක් ඇවිත් ගියේය. නැවත පිම්බීම හැකිලීමට සිත යොමු විය. එයද ඊතා සියුම් විය. මේ මාගේ ධර්මයේ දියුණු කර ගැනීමට ඔබ වහන්සේගේ උපදේශ පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයක් පතන්නා වූ බෝධියකින් උතුම් නිර්වාණයත් සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරමි. හොඳයි ලියලා තියෙන විදියත් හොඳයි. තොරතුරුත් ලැබෙමින් පවතිනවා. ඉතින් එතකොට අර ඉඳගෙන ඉඳලා නෑ සක්මනේ ඉඳලා ඉඳ ගන්නකොට අතරමැද අවස්ථාවේ ඉරියාපත සංදීයේදී මාරු වෙනකොට සතිය පවත්වන්න බලන්න. ඉඳගෙන ඉඳලා නැගිටිනකොට මේ වගේම එදිනෙදා වැඩ කරනකොටත් මේ වගේ තමන්ගේ කයත් එක්ක මේ අත්දැකීමම සාමාන්‍ය වැඩවලටත් ගන්න පුළුවන් නම් මේකට කියන්නේ ඇඟත් එක්ක යාළු වෙනවායි කියලා. කායත් එක්ක යාළු වෙලා කටයුතු කරනකොට තොරතුරු ගොඩාක් ලැබෙනවා. ඉතින් මේ සක්මණ පරියන්කේ හොඳයි මේක අනිකුත් ඉරියව් වලටත් ඉරියව්න් ඉරියවට මාරු වෙනකොටත් පුළුවන් තරම් මේ විදිහට කයෙහිම හිත පැවැත්වීම කරන්න. එතකොට භාවනා කියන වචනට වැඩිය දවස පුරාම සතියෙන් ඉන්න පුළුවන් ගතියක් ලැබෙයි. ඒක ලොකු සතුටක්. දෙවෙනි ප්‍රශ්නය තිරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාව වම දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදුණෙමි. බොහෝ වේලාවක් යනතුරු මූල කර්මස්ථානයේ අතර සිතුවිලි පැමිණෙන බවත් නැවත අරමුණට සිත එන බවත් වැටහිනි. එලෙස වැටහුනේ නැවත වම් පාදයේ ඔසවන බවත් දකුණු පාදයේ ඊළඟට ඔසවන බවත් උකුල් සන්ධියෙන් පාදයේ චලනය වන අයුරුත් වැලි පොළවේ රළු ස්පර්ශයට පතුල විලුඹ මැද කොටස ඇඟිලි ලෙස ස්පර්ශ වෙන අයුරුත් වැටහි ඇවිදිනවා යන සංකල්පයේ හිතට වැටිනි. දැඩි ලෙස වීදේගෙන වෙනත් කිසිම සිතක් ඇති නොකර ගනිමේ සිතා වැලිමලුවේ පස් රතාවක්වත් යන්නේ මේ සිතා අරමන ලද වෑයම ඉවන් වාර 15ක් ගමන් කළද කිසිදු වාරයක්වත් හිත වෙනත් කිසිම අරමුණක් වෙත නොයන ලදී. එයින් බලවත් ප්‍රීතියටපත් වෙමි. අවසන් වෙන විට වම දකුණ මෙනෙහි වෙන වනමාටත් වඩා වේගෙන් ඇවිදිමි ඇවිදිමි යන්න මෙනෙහි විය. නිදිමත ගතියත් අප්‍රාණික ගතියකුත් ශරීරයේ පැවතිනි. පරයන්ක භාවනාව නාසිකාග්‍රයේ සිත හුස්ම ගැටෙන තැන සිත තබා ආශ්වාසය හා ප්‍රශ්වාසය දෙස බැලීමි. දිග බව හා කෙටි බව දැනි, ඊතා ඉක්මනින් අරමුණ සියුම්ම නොදැනී යයි. එහෙත් එදෙසම බලා සිටීමේදී නැවත දෙතුන් විටක් ඇති වී නැති වී යයි. එයින් පසු එහි කිසිවක් නැති හිස් බව අත්දැකෙමි. එලෙස විනාඩි දෙකක් පමණ යන විට වෙනත් සිතුවිල්ලක් යන්තමින් සිටී නැති වී යයි. එවිටද වහා ශ්වසනයේ ඇත්තයි බැලූ විට ශ්වසනය නොදැනේ. මෙලෙස ටික විලාවක් අධික ප්‍රීතියක් හටගෙනුනි. ඇඟ සැහැල්ලු විය, පිටුපසටත් ඉහළටත් අදිනවා වැනි තත්ත්වයක් හටගෙනිනි. තවදුරටත් හිස් බවක්ම අත්විඳිමි. එහෙත් භාවනාවෙන් නැගිටි පසු තදබල හිසරදයක් හටගෙනිනි. පරයන්කයට වාඩි වූ අවස්ථා කිහිපයකදීම මෙම අත්දැකීම ලදිමි. තවද මා දෙවන වර මෙම භාවනාවට සහභාගී වන අයෙක්මි. ඔබ වහන්සේ ගිය වාරේ ඔබගේ භාවනාව නතර කළ තැනින් දියුණු කර ගත හැකි බව ප්‍රකාශ කළා මතකයි. එමෙන්ම ගිය වැඩසටහනේ මෙම පර්යංක භාවනාවේදී ශ්වසනයේ සියුම් වූවත් නැවත එදෙස බැලීමේදී නැවත නැවත ශ්වසනය හට ගැනීමයි. ඒ ගැන සිතන විට භාවනාව වැඩෙනවා යන්න සිතා අධික ලෙස සතුටු වෙමි. මේ මඟ පෙන්වා දීම පිළිබඳ ඔබ වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට නිදික් නිරෝගී චිරජීවනයත් නිවන් සුවයත් ලැබේවායි ප්‍රාර්ථනා කරමි. හොඳයි. ඒකට පටන් ගන්නකොටම පිටගියේ හිත නැවත අරමුණට පැමිණීම පිළිබඳ සෑහෙන්න කියන්න උත්සාහ කරලා තියෙනවා. ඒක හොඳ ලකුණක්. ඉතින් ඒ විදිහට පිටගියේ හිත ගැන කනගාටු වෙන්නේ නැතුව ඒක නැවත අරමුණට එන විස්තරේ බලන්න ගිය කෙනාට අරමුණේ Nirodhe කියන එක බොහෝම ලේසි තේරුම් ගන්න. අරමුණක Nirodhe කියන එක බොහෝම ලේසි අනුග්‍රහ කරන්න. එහෙම නැත්නම් හිත පිට යනවා කියලා චෝදනා කරන කෙනාට කවදාකවත් එහෙම අරමුණක ගෙවි යෑමක් දකින්න දකින්නත් බෑ. පිට ගිය හිත අරමුණට පැමිණීම රස විඳින්නත් බෑ. ඉතින් හිත පිට යනවා කියලා කනගාටු වෙන හැම කෙනෙක්ම දැනගන්න ඕනේ පිට ගිය හිත නැවත පැමිණීම සතුටට කාරණාවක්. ඒක නොමිලේ දෙන එකක්. නිසා පිටයන්ෙක් ගැන පශ්චාත්තාප වෙනවා අම්මණයා, මෝඩයා, මරි, තකතිරුයි. පිටගේ හිත නැවත පැමිණීම ගැන දන්නේ කන අධික ප්‍රීතිය. ඉතින් මේ අධික ප්‍රීතිය ලබන්න මාර්යා පැත්තකට දාලා පිටෙන් ඉගෙන පශ්චාත්තාපිනික පැත්තකට දාලා පිටගිය හිත නැවත එන එක ගැන ලියන්න මේකේ වාක්‍ය හතරක් ලියලා තියෙනවා පිටගිය හිත ආපහු ආව කියලා ඉතින් ඊට පස්සේ ඉච්චර මාරුවක් නැහැ භාවනාව ඉතින් ඒක නිසා අපේ භාෂා විලාසය හදා ගන්න ඕනේ වැරදිච්ච පෙරදිච්ච කතා කරන්න යන්න එපා කතා කරපුවම අල්ලපු ගෙදර මිනිහා තාට් ඇටැක් වෙලා මැරෙනවා මේ හරිය එක පොඩ්ඩක් කතා කරගෙන ඉන්න. ඉතින් ඒක අපි හිතනවා මේ මානවයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් වගේ. මොකද අනුන්ගේ කුණු කන්දලුයි වැරදිච්ච අය කතා කරන එක තමයි අපේ තියෙන ඇඳුරුම්කම නෑකම. මේ නිසා මේ රචනේ පටන් ගන්නකොටම කීත හැකි මේක නා ඉදිරියට ලියන්නේ හොඳ දෙයක් තමයි. මන්ද පිටිගියේ හිත නැවත පැමිණීම පිළිබඳව හොඳ සීබුද්ධියෙන් රචනේ පටන් ගන්න තියෙනවා. මේක ඒ බුදුන් පඬිසාති කියනවා ඒ වෙලාවට රහත් වෙනකන් මේ භාවනා ක්‍රමය අමතක කරන්න එපා, ලියන ක්‍රමය අමතක කරන්න එපා. මේක Tamanට ගමනට හැරමිටියක් වෙනවා සන්තෝෂයි. තුන්වෙනි ප්‍රශ්නය අවසරයි ගෞරවනීය සාමින් වහන්සේ. පරයන්කය මම දැන් මෙතන යන්නෙන් සතිය පිහිටවා භාවනාව ආරම්භ කළෙමි. හිසේ බර කොඳු ඇට පෙළොස්සේ ශාරීරියේ සම්පූර්ණ බර ආසනයට යෙදී ඇති ආකාරයත් පරයන්කය ආයසනය නිසා බර නාභිගත වීම කොඳු ඇට පෙළට නොයෙදීමෙන් පහසුවෙන් හිඳීමට හැකි බවත් නිරීක්ෂණය විය. පතුල් දනහි සාදී ආසනයට ස්පර්ශ වෙන ස්ථානවල තෙරපුමත් දෙයත් එක මත එක ස්පර්ශ වීමත් මේ ස්පර්ශයන් එකිනෙකට වෙනස්ව හඳුනා ගැනීම හා සමස්තයක් ලෙස මම දැන් මෙතන ලෙස දැකීමේ වෙනසක් ඇති බවත් නිරීක්ෂණය විය. මෙම අවස්ථාව බොහෝ ප්‍රනීත බවක් දැනිනි. පැය භාගයක් පමණවත් අනුමාන වශයෙන් සිටින විට එම ප්‍රනීත ස්වභාවය අතිශයින්ම ප්‍රනීතව දැනේ. සීනි පුලුන් කනවා වගේ කාපු දෙයක් නැතත් බඩ නොපිරුණත් රස දැනෙන්නේ රට රස දැනෙනසේ. කරපු මහා දෙයක් ලැබපු මහා දෙයක් නැතත් ප්‍රනීත භාවයේ අතිමහත්ය. ඉන්පසු මේ ප්‍රනීත භාවයේ හෝ මේ දැනුණු දේ වාර්තා කරන්න ඕනේ යන සිතවිල්ල සහ ඊට අදාළ සැලසුම් පැමිණ විට ප්‍රනීත බව අඩු වී යයි. මුල් අරමුණෙන් මෙලෙස හිත හිත පිට ගිය බව දැනුණු පසු නැවත මම දැන් මෙතන හැඟීම සමග සංසුන් භාවයට පැමිණේ. මුල අරමුණ හා ආගන්තුක අරමුණ අවස්ථා දෙකේම ඒ අවස්ථාවේ ඒ අරමුණෙහි සිහි ඇති බවට හැරේ. නමුත් අවස්ථා දෙකෙහි වෙනසක් ඇත. ප්‍රතිචාර දක්වන්නට නොගිය විට නැවත මුල් අරමුණට හිත යොමු වන බව දැනේ. සක්මන මුල් දවසේ සක්මනට වැඩි අවධානයක් යොමු කරගත නොහැකි විය. පියවර පහක් හයක් ඔසවනවා, යවනවා, තබනවා ලෙස මෙනෙහි කළ හැකි විය. මේ එක් එක් අවස්ථා ආරම්භ වීම සිදුවීම අවසන් වීම ලෙස නිරීක්ෂණය කළෙමි. විශේෂයෙන් පය තබන විට ලනුපැදුරේ ස්වභාවය වෙනස්කම් වෙන් වී නිරීක්ෂණය විය. දෙවන දවසේ අද ඔසවනවා ගෙන යනවා තබනවා ලෙසත් මුලැමැද අග අවස්ථාත් නිරීක්ෂණය කරමින් මුලින් පියවර පහක් පමණ ගිය විට වාර්තා කිරීම පිළිබඳ සිතුවිලි දෝරේ ගලන්නට විය. ඒ සිදු වූයේ සක්මනේදී මදුරුවේ කකුලේ කෑ අවස්ථාවේ වේදනාව දැනීම පිළිබඳ සිත යොමු වුණායින් පසුය. නැවතත් සක්මන්ට සිත යොමු කර මළුව කෙරවල දක්වා පියවර 52ක්. ඉන්පසු 61 බැගින් දෙවතාවක් තුන් වතාවක් පමණ සක්මන් කර ගණන් තැබීමට අවධානය යොමු නොකර දැනුණු දෙයට වැඩි අවධානය යොමු කළෙමි. වැලිමලු, කොන්ක්‍රීට් බිම, ටයිල් පොළව වෙනස් ලනු පැදුරු වලදී ඇති හැඟීම් දැනීම් මිදීම් වෙනස්කම් හඳුනා ගැනීම ඉතා ප්‍රණීතය. මම නිස්සන්න වනයේ භාවනාවකට සහභාගී වෙන ප්‍රථම අවස්ථාවයි. පරයන්කේ හා සක්මනේ ප්‍රධාන නිරීක්ෂණ දැනුණු පසු පඩිපෙළේ නගින විට බසින විට දොරක් අරින වහන විට දානීය වළඳන විට ඒ මොහොතේ නිරීක්ෂණ වලට අවධානය යොමු කිරීමත් ඒ දැනෙන හැඟෙන වැටහෙන ප්‍රනීත ස්වභාවයත් හැකිපමණ වාර්තා කරන්නට උත්සාහ කළෙමි. වැරදි අඩුපාඩු සහ විශේෂයෙන්ම කෙටියෙන් අත්දැකීම් කියන්නේ කෙසේද? ඒ ඒ පිළිබඳ සිතට නැගෙන උපමාදිය වාර්තා කළ යුතුද යන්නත් ඉදිරියට යාමට උපදෙසුත් ලබා දෙන මෙන් ගෞරවපූර්වක ඉල්ලා සිටිමි. ඔබ ඔබ වහන්සේට අනේක වාරයක් පින්. නිවනින්ම නිවි සැනසේවා. බුදුරජාණන් වහන්සේගේ ඉදිරිපත් කිරීමේ තම සුවිශේෂ අවස්ථාව තමයි මේකේ අනාත්ම ස්වභාවය අනිච්ච දුක්ඛ අනාත්ම අනිච්ච ස්වરૂපේ 10 ආකාරයකට කියලා තියෙනවා. දුක්ඛ ස්වરૂපේ 25 ආකාරයකට කියලා තියෙනවා. අනාත්ම ස්වરૂපේ පස් ආකාරයකට කියලා තියෙනවා. ඒ පස් ආකාරයේ තියෙන්නේ තුච්ඡතෝ, රිත්තතෝ, ශුඤ්ඤතෝ, අනත්තතෝ, පරතෝ. ඒ කියන්නේ අපි මේ කරන කිසිම දෙයක වටිනාකමක් නැහැ කියන. ඉතින් මේ වටිනාකමක් නැති බව දැනෙනකොට අනාත්ම ලක්ෂණේ තියෙන එකට සතුටක් ඇති වෙනවා. අනික් අතට හිතනවා අයියෝ අපරාධ කාලේ නැසු වෙනවා මොකක්වත් නැහැ නේ කියලා. ඒත් වැටහෙන තියෙන උප්පරිම දේ තමයි තුච්ඡ භාවයේ, රිත්ත භාවයේ, ශුඤ්ඤ භාවයේ. ඒක සතුටක් කරගත්ත මනුස්සයා හැමදාම සතුටින් ඉන්නේ. ලෝකේ පුරාම තියෙන තුච්ඡ භාවයක්. රික්තක භාවයක්. ශුන්‍ය භාවක ඉංග්‍රීසි භාෂාවෙන් කියන්න බෑ. ඒක කියන්න පුළන්නේ නෙගටිව් ලැන්ග්වේජ් එකකින් විතරයි. පාලියෙන් පුළුවන් සිංහලෙන් පුළුවන්. නිසා ඉංග්‍රීසි කාර්යකට කිව්වොත් එම අයියෝ ජීවිතේම සෞත්‍රි මොකක් මහ පාළුයි මුකුත් නැහැ හිස් තුච්ච රිච්ච භාවයක් කතා කරනවා. ඒ නිසා ඒකට සතුට ගන්න දන්නවනම් අපි චීස් කෑල්ලක් ඇතුලේ ඉන්නවා. උත්තේ ඉඳලා හැන්ද වෙනකන් සතුටේ ඉන්නේ මොකද මේ ගන්න දෙයක් ඇත්තෙම නැහැ මේ ලෝකේ. තුච්චයි, රිත්යි, තුඤ්ඤ, ශුඤ්ඤයි, අනත්තයි, පරතෝ. ඉතින් ඒක පොඩ්ඩක් මේ ලියුමේ ටච් වෙලා තියෙනවා. මම ලැබපු දෙයක්වත් නැහැ, මට හැලිච්ච දෙයක්වත් නැහැ, මොකුත් නැහැ. මට පුදුම සතුටක්. ශුන්‍යතෝ ලෝකං අවිකස්සු මච්චු රාජාන පස්සති. මේ විදිහට ලෝකෙදී අපි බලනවා නම් මායයට අපිව නොපිනියනවා කියලා බුදුහාමුදුර පොඩි හින්ට් එකක් දෙනවා අපිට. මේ ලෝකේ යමක් තියෙනවා කියලා කිව්වනම් ඒ විදිහ මායයට අහුවෙලා. මේ ලෝකේ එහෙම ගන්න මොකක්වත්ම නැහැ. තුච්චයි, රිත්යි, ශුන්‍යතයි, අනත්තතෝ, පරතෝ. එතකොට මායයට අපි අහුවෙන්නේ නැහැ. අමරණීයයි. නමුත් ඒක අගේ කරන්න දන්නේ මොකද පවුල මතක් වෙනවා. දරුවෝ මතක් වෙනවා. හරක බාන මතක් වෙනවා. මිනිමුතුරත්තරම් මතක් වෙනවා. ඉතින් ඒකට මායя ඩක් ගාලා අල්ලනවා. නිසා මේ තුච්ච භාවයේ රිත්ත භාවය මේකට කියන්නේ නස්කූනිකම මූස්පේන්තුකම ඕකට තමයි සම්පත්‍තිකර අවස්ථාව කියලා කියන්නේ. පිරිච්ච ගතිය කියලා කියන්නේ ඕකට. ඉතින් ඒක අර තරුණ කාලෙදීම දෙන්න පුළුවන් නම් හරි වටිනකමක් තියෙනවා. නාකි වෙනකොට ඉතින් කොහොමඩත් තුච්චයි රිත්තයි ශුන්්‍යත තමයි. ආ ඒක ගන්න දෙයක් නැහැ. ඒකට කෙලවෙන්න කිට් වෙලා තියෙන්නේ. ඒක නෙවෙයි හොඳ ඉලන්දාරි වයසේදීත් මේක ගන්න දෙයක් නැහැ කියලා තේරෙනවා නම් ඒ මිනිස්සයා සබයිකට යන්නෙත් නැහැ, සබයිකට ගණන් ගන්නෙත් නැහැ. මේ වගේ ලියලා කියනකොට පේනවා මේක සාමාන්‍ය රචනා ශිල්පෙට එන්නේ නැහැ. ඒකේ වෙන්නේ මේ සුබ, නিত্য සුඛ සුබ. මේකේ තියෙන අනිච්චං, අසුභං, අනාත්තං ඒ ටික ලියලා කියන්න පුළුවන් තරම් ඒක ලොකු පෞරුෂත්වයක් වගේ. ඒ නිසා ලියුම හොඳයි. ඒක පුළුවන් තරම් ඒ එහි තියෙන බුදුජානන්සේ ඒකට මතක් කරලා තියෙන්නේ මේ ප්‍රමෝදේ බුද්ධි විඳින්නේ කියලා. මොනක්වත් නැතිකමේ තියෙන ප්‍රමෝදය තියෙනවනම් තියෙන කෙලස් කියලා හිතා ගන්න. තියෙන හරියක් ලෝකේ තියෙන කක්ක කියලා හිතා ගන්න. තියෙන හැම එකකම වෙන්නේ හිත නරක වෙන එක. මොනක්වත් නැත්තම් තුච්චයි රිත්තයි ශුන්‍යයි සැපයි කියලා කියන්නේ අන්න ඒකයි කියන යොන්සෝ මනසිකාරයට හොඳ උත්තරයක් තියෙනවා මේ ලියුම දිගට වඩන්න. එච්චරයි කියන්න තියෙන්නේ. තෙරුවන් සරණයි අවසරයි ගරුනායක ස්වාමින් වහන්සේ. මම ආදුනිකයෙක්මි. පරයන්ක භාවනාවේදී විනාඩි 45ක් 55ක් පමණ එක දිගට සිටිය හැක. එහිදී වම් නාස්පුඩුව අගට ආශ්වාස හුස්ම සීතලට ස්පර්ශ වන අතර ප්‍රශ්වාස හුස්ම මදක් රසණයට ස්පර්ශ වන බව දැනේ. හුස්ම වාර 20ක් පමණ මෙලෙස එක දිගට ඒ බව සිහියෙන් දැනගන්නා විට ආශ්වාස හා ප්‍රශ්වාස වේගවත් බව දැනේ. ඒ ඊතා වේගවත් වී නොදැනී යයි. එසේ හුස්ම නොදැනී යන යාම තුල තත්තර 5ක් 10ක් පමණ සිහිය පවත්වන විට නැවත ආස්වාස හා ප්‍රස්වාස දකුණු නාස්පුඩුව අගට දැනේ. මේ ආකාරයට මේ චක්‍රයක් ලෙස පරයන්කේ සිටන කාලය පුරාවටම සිදුවේ. එම කාලය තුල කය පිළිබඳ වේදනාත්මක දැනීමක් නොමැත. සුවයක් පවතී. සිතටද සතුටක් දැනේ. මෙලෙස සිදුවීම නිවැරදිදයි කරුණාවෙන් පහදා දුන මැනවි. සක්මන් භාවනාවේදී පියවර 15ක් පමණ දක්වා එක දිගට එසවීම, ගෙන යාම, තැබීම ලෙස ඒ තුල සිහිය පැවැත්විය හැක. බාහිර සිතුවිල්ලක් ආවිගස හඳුනාගෙන නැවත පාදයේ එසවීම හෝ ගෙන යාම හෝ තැබීම යන අවස්ථා තුනෙන් එකකදී සිහිය ඒ වෙත පිහිටුවා ගත හැක. අනුකම්පාවෙන් තවදුරටත් ඉදිරියට සතිය පිහිටුවීමට උපදෙස් දෙනමින් ගෞරවපූර්වක ඉල්ලමි. ඔය නැවත හිත පිටගියේ හිත අරමුණට ගේනකොට අරමුණ සාදරයෙන් හිත බාර ගන්නවනම් කරදරයක් නැතුව එතකොට ලකුණක් හම්බ වෙනවා අපිට විතය හැමෙන් කෙලෙස් එකතු වෙලා නැහැ. යම් හේකින් නැවත අරමුණට හිත එනකොට පශ්චාත්තාවපයක් චකිතයක් ඇවිල්ලා නම් කෙලෙස් තියෙනවා. ඒ නිසා එතන එතන උපදින කෙලෙස් එතන එතන ගෙවලා දාන ක්‍රමයක් තමයි මේ භාවනාව කියන්නේ විශේෂයෙන් සතිපට්ඨාන මේ විපස්සනා වේ කියන්නේ පිට ගිය හිත නැවත අරමුණට ගේනකොට අරමුණ බොහොම සංසුම්ව පිටිගේ හිත බාහිර ගන්න ලෑස්ති වෙලා සතුටින් බැහැ ගන්න පුළුවන්කම තියෙනවනම් කෙලෙස් නැහැ. ඒ පිටේ යම් පිළිවන් තියෙන පශ්චාත්තාපේ විතරයි කෙලෙස් වෙන්නේ. ඒක පුත්තජනය හරියට කරගන්නවා, අගේ කරනවා. ආර්යයන් වහන්සේ කවදාකවත් හිත පිට ගියයි කියලා කනගාටු වෙන්නේ ආපහු එනකොට කරදරයක් නැතුව අරමුණට එනවද, gedere එනවද කියලා බලන්න. දැන් අපි සාමාන්‍යයෙන් කියනවා කොල්ලෙක් කොච්චර රස්තියාදු ගහලා gedera ආවත් නාවල ගෙට ගත්තාම හරි. කෙල්ලෙක් විශ්වාස නැහැ. එළියට ගිහලා ආවොත් අම්මා කියලා තියෙන්නේ කොල්ලෙක් නම් නාවලා ගෙට ගත්තාම නිකන් සුද්ධ කරලා ගත්තාම හරි. කෙල්ලෙක් විශ්වාස නැහැ. පෘතජ්ජනය කෙල්ලෙක් වගේ. මුත්තන පටලවගෙන මොනව කරන තියනවද දන්නේ නැහැ. කොල්ලෝ ඉතින් ගහින් ගාට මොනවද කර කර යන බල්ලෝ වගේ ඉන ගණන් ගන්න. නාවලා ගෙට ගන්න එකයි තියෙන්නේ. පුළුවන් බලන්න හිත නාවලා ගෙට ගන්න එහෙනම් කෙලස් නැහැ. ඒක බුරුමේ පඬිස්සංශේ දිගා සූත්‍රයකට දාලා පෙන්නනවා. ditta dhamma vediniya වශයෙන්ම කෙලස් නැති කරන ක්‍රමයක් මේක උගන්වන්නේ. ඒ කොහොමද පිටිගියේ හිත නැවත එනකොට කරදරයක් නැතුව ගෙදර එනවනම් කෙලස් නැහැ. හැබැයි වැඩක් නැහැ. ඒක වාර්තා කරේ නැත්තම්. මම නැවතත් කියනවා. ඒක වාර්තා කරේ නැත්තම් එහෙම සමාදානයක් වෙන්නේ නැත්තම් ඒ ආනිසංස නැහැ. නිසා කමඨාන සුද්ධ වෙන්න ඕනේ. මේක ලියලා තියෙනවා අපව ගන්නකොට එසවීම හෝ යැවීම හෝ තැබීම මට අහුවෙනවා. ඒකල ඒකට තේරෙනවා අරමුණ කලබල වෙලා නැහැ. කෙලස් නැහැ. ඒකම වාර්තා කරන්න ඉගෙන ගන්න. එතකොට පිට යන වාරයක් පාස මම කෙලස් එකතු කරුවද නැද්ද කියන එක යෝගාවචරයට තේරෙනවා කියවන අපේ මේ මෝඩියක් වුණත් කමන්නේ ඊටත් තේරෙනවා මටත් තේරෙනවා පස්වෙනි ප්‍රශ්නය පින්වත් සාමීන් වහන්ස මට භාවනාව මම භාවනා වැඩසටහනට පළමු වරට සහභාගී වූ ආධුනිකයෙක්මි සක්මන් භාවනාව වම පාදයේ එසවීම යැවීම හා තැබීම යන සියලු අවස්ථා හොඳින් දකිමින් ඊතා සෙමින් පියවර තබමින් සක්මන් මළුවේ වාර 6ක් 7ක් පමණ ගමන් කිරීමට හැකිවිය. ඊතා හොඳින් සිත පිටත අරමුණු වලට නොයන පරිදි සිදු කිරීමට හැකිවිය. පරයන්ක භවනාව වාඩි වූ අරමුණේ සිත පිහිටුවා ගතිමි. බාහිර අරමුණු වලට සිත ඇදී ගියේ නැත. නමුත් ආස්වාස හා ප්‍රස්වාස දැනුනේ නැත. පසුව උදරයට සිත පිහිටුවා පිම්බීම හැකිලිම දැනේදයි බැලුවෙමි. එක් මොහොතක උදරයේ ඉදිරියට හා පසුපසට යන බව දැනුණු නමුත් ටික වේලාවකින් ඒද නොදැනී ගියේය. එහෙත් මට හුස්ම ඉහළ පහළ යන බවක් දැනේ. එය මට මගේ සිතින් මවාගත් දෙයක් යයි සිතේ. සෑම අවස්ථාවකම සිත වෙන අරමුණක නොයන අතර මම අධික වෙහෙසක් ගන්නා බව දැනේ. මේ පිළිබඳ මාහට උපදෙස් ලබා දෙන මෙන්න ඔබ වහන්සේගෙන් ඉල්ලා සිටින අතර ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයක් ලැබේවායි පතමි. ඒ වාක්‍ය හතරක් තියෙනවා බොහොම ලස්සනට විග්‍රහ කරන්න පුළුවන්. මට ආහනපාන පෙනුනෙත් නැහැ. වෙන අරමුණුත් නැහැ. මම හෙව්වා පිම්බීමෑ කිරීම තියනවාද කියලා. ඊට පස්සේ ඒකත් නැතුව ගියා. ඊට පස්සේ ආහනපානේ තියෙනවද නැද්ද කියලා කියන්න බෑ. හිතලුවද්ද නැද්ද කියන්න බෑ කියලා. ඒ කියන්නේ කිසිවක් නැති తত্ত্বය තනා ගන්න හැටි දන්නේ වඩා ගන්න හැටි දන්නේ ශීලයක් නැති తত্ত্বයට අනුග්‍රහ කරන දන්නේ නැති නිසා ඊගාට ආහනපානේ නැත්තම් පිම්බීමෑ කිරීම හරි හොයනවා. ඒ කියන්නේ අර ඇති දෙයට තියෙන තෘෂ්ණාවත් නැති දෙයට තියෙන බයත්. නැත්තම් රූප ලෝකයට ආසාව තියෙනවා අරූප ලෝකයට යන්න බයයි. ඉතින් අපිට කවදද පුළුවන් වෙන්නේ කාම ලෝකේ අයින් කරලා රූප ලෝකෙට ගිහිල්ලා රූප ලෝකේ අයින් කරලා අරූප ලෝකෙට ගිහිල්ලා ඒ අරූප ලෝකෙත් මේ මේ ජීවිතේ ඉන්න ගාම ඉන්න පුළුවන් කියන කොප්ප කරන්න බැරි අපි ඒකට අකමැත්ත නිසා කමඨාන සුද්ධ වෙලා නැති නිසා ගියාට පස්සේ මොනවාක්වත් නැති දේ භාවනාව ඉදිරි ගමනක් කියලා දන්නේ නැති නිසා මොනවාක්වත් නැහැ කියලා කියන්නේ කෙලෙස් නැති තත්ත්වයක් කියලා දන්නේ නැති නිසා. එතකොට අපි මේ වෙලාවේදී පිම්බීම ඇකිලි හොයන්න ගියොත් ආයෙ කෙලෙසයක් දාගත්තා වෙනවා. එහෙම නැත්නම් පිම්බීම ආනපනේ තියෙනවද නැද්ද කියලා හිතා ගන්න බෑ. මානසික දෙයක්ද ඇත්තද කියලා. මොකද තාම තියෙන යමක් හොයනවා. යමක් කියන්නේ කෙලෙසයක් කියලා බුදුහාම කියනවා. කිංචන කියන වචනේ බුදුහාම පාවිච්චි කරන්නේ මොනවාක්වත් නැති වෙනකොට පුදුම බයක් ඇති වෙනවා. ඒ මොකද සක්කාය දිට්ඨිය නැති වෙනවා මේ මොහොතේ. මාන්නේ නැති වෙනවා මේ මොහොතේ. තෘෂ්ණාව නැති වෙනවා. එතකොට මම නැහැ. ඉතින් අපි මොනවා හරි කරලා හයිෂුන් හුස්ම අරගෙන හරි පුම්බල හකුලල හරි ආයතන්නා මාන දිටි දාන්න හදනවා. හිතන්න කවදා හරි ඒක නැති තත්ත්වයක් ස්වභාවික දෙයක් ප්‍රകൃතියක් කියලා තටමන් නැතුව නැති තත්ත්වෙට සූදානම් වෙලා ගියොත් මේ ජීවිතේ තියෙද්දිම මරණ හැටි උගන ගන්න. ජීවත් වෙද්දිම මරණ හැටි ඉගෙන ගන්න. හැබැයි ඒක නෙවෙයි නිවන කියන්නේ. නිවනට සූදානමක් වෙනවා. නමුත් මෙතන පේන තියෙනවා රූපයට කැමති අරූපයට කැමති නැහැ. ඉතින් ඒක නිසා වෙහෙස කර ගතියක් තියෙනවා. දෙකටම සමහිත එනකන් දෙකටම එකකට එකක් අරට මේක හොඳයි කියන්නේ නැතුව මේක දැනගෙන ඉදිරියට යන්න මොනවත් නැති වුණත් ඒත් හිත පවතිනවා භවයේ පවතිනවා අන්න ඒක අනුග්‍රහ කරන්න තන වඩන්න තන වඩනකොට මේ ලෝකෙන් පොඩ්ඩකට දුකෙන් අයින් වෙන්න පුළුවන් හයවෙනි ප්‍රශ්නය අතිගෞරවීය ස්වාමින් වහන්සේ නිස්සරණ වන භූමියේ වැඩසටහන් වලට සහභාගී වන තෙවන අවස්ථාවයි වසරකට පමණ කාලයකට පසු ඊයේ දිනේදී සක්මන් භාවනාවට පිවිසුමි. පිවිසුනිමි. පසුගිය වතාවලදී මෙන් නොව සක්මන ඇරඹී විනාඩි 15ක් පමණ කාලයකදී සිත වැඩි ආයාසයකින් තොරව සතිමත් වීමට හැකි වූ බව තේරුණි. පාදයේ ලනුපැදුරේ ගැටෙන තැන් විලුඹහා ඇඟිලි පහළ පෙදෙස උණුසුම් ලෙස ගැටෙන බවත් එම විට උකුළු යට උස් පහත් වන හැටිත් ඒ ඝට්ටණයෙන් කන්බරේ කන්බරේ ඇතිවන යම් හඬක් සහ පේශින්ගේ තෙරපීමක්ද දැනිනි. පාදයවට වාතයේ වෙනස් වන බවද නිරීක්ෂණය කළෙමි. දකුණු පාදයේ වඩා දැඩිවත් වම් පාදයේ ඊට වඩා අඩු ආයාසයකිනුත් ලනුපැදුරේ ඝට්ටණය වන බව හිතුනි. එම නිසා වම් පාදයේ කෙරෙහි අවධානය යොමු කළෙමි. සක්මන සමතුලිත වූ බව හැඟුනි. අවට වූ ශබ්ද වැඩි බාධාවක් නො වූ බව සිතෙමි. කටහඬවල් දොරවල් දැරීම් නැසීම් සතුන්ගේ හඬ වාජනවල හඬ රැහැයියන්ගේ හඬ ඇසුණත් එය මාගේ අරමුණ නොවන බව මෙනෙහි කොට නැවත සිත වර්තමානයේ කරන සක්මන්ට යෙදවීමට හැකිවිය. ස්වාමින් වහන්සේ මෙසේ මාගේ සක්මන කිරීමේදී ඇති වූ බොහෝ දැනීම් උත්තේජන සියුම් වීම සක්මනේ ප්‍රගතියක් ඇති වී තිබෙන නිසායයි සිතුණත් එම සියුම් වීම හා බොහෝ දේ දැනීමම මහා කරදරයක්ද සිටී. එම සියලු දේ එකම විට වගේ දැනීම නිසා සක්මන ගොනු කර ගැනීමට අපහසු වනවාදයි හැඟේ. මෙම தත්ත්වය පහදා දෙන මෙන් ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන වැඩි දියුණු කර ගැනීමටත් උපදෙස් අයද සිටිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. මේ ආත්ම භවයේදීම උතුම් නිවන් සුව අපේක්ෂා කර ගැනීමට ලැබේවායි පතමි. අපිට අපි කරන්නේ සාමාන්‍යයෙන් සද්දයක් ඇහුණත්, සිවිල්ලක් ආවත්, වේදනාවක් ආවකේ අභ්‍යන්තරේ දැනගෙන කතන්දර ගොතන එකනේ. ඒක එකක්වත් ගණන් ගන්න නැතුව හිටියොත් ඒවා නිකම්ම නිකන් මේ ගැරන්ටි හැවක් වගේ අගයක් නැති දෙයක් බවට පත් වෙනවා. ඉතින් එතකොට පේනවා මේව මට එකක්වත් මට ඕනේ නැහැ. නමුත් ඒවා එන එක නතර වෙන්නේ කොච්චර දෝ සද්ද එනවා මට බාධාවක් නැහැ. කොච්චර දෝ වේදන එනවා මට බාධාවක් නැහැ. කොච්චර දෝ හිතිවිලි එනවා මට බාධාවක් නැහැ. එතකොට මේ මේ වෙලෙදි කෙනෙකුට වරදොල තේරුම් ගන්න පුළුවන් භාවනා කෙනෙක් ගාව ඉඳලා සද්ද කිලෝට කමන්නේ කියලා හයියෙන් කහින්ද ඉඳ තියෙනවා. මට කරදරයක් නැහැ. ඒකට යන්න එපා. ඒකේ ඉන්නේ ලොකු ඉන්ද්‍රිය ධර්ම සමනයකටපත් වුණාට පස්සේ තමයි ඒකේ ඉන්නේ. ඉතින් ඒ නිසා මේ මොනවත් නැතිව ඒවට ඔහි ඇවිල්ලා යන්න ගියාම ඒ දෙස බලා සිටීම දුකක්. හැබැයි මට පාලනය කරන්න බෑ. ඒක අනාත්ම ස්වરૂපයක් තියෙන්නේ. ඉතින් මේක දිහා බලාන ඉන්නකොට තියෙන මේ තරම් දුක් දෙන දේ දිහා බලාන දීමේ තියෙන ආනිසංශ මොකද්ද? මේ දේ බලාන ඉන්නකම් කෙලෙස් නැහැ. මේන් හිත පිට ගිය ගමන් කෙලෙසකට යනවා. ඉතින් ඒක නිසා මේ නීරස දේ, කම්මැලි දේ, ඒකාකාරී දේ දිහා ඉතාම උනන්දුවකින් ලොකු අප්‍රමාදයෙන් දේශ බලාගෙන හිටියොත් බුදුහාමුදුරුවෝ දිහා බලා හිටියා වගේ. ධර්මයේ දිහා බලන් හිටියා වගේ. සංඝ රත්නයේ දිහා බලන් හිටියා වගේ. කෙලෙස් නැහැ. ඉතින් අපි ඒ වෙනුවට කරන්නේ බීඩියක් බොන එක හොඳයි කියලා හිතනවා. චුයින්ග් ගම් එකක් කපන එක හොඳයි කියලා හිතනවා. බුලත් ටිකක් කන එක හොඳයි කියලා හිතනවා. කයිවාරු කෙලින්න එක හොඳයි කියලා හිතනවා. රේඩියෝ එක අහන එක හොඳයි කියලා හිතනවා. ටෙලිවිෂන් බලන එක හොඳයි කියලා. ඉතින් මොනවා හරි දෙකින් පෑදී දිහට බොරදී එකතු කරගෙන ඉතින් චරිචුරු ගන්න. ඉතින් සා මේක නොලබපු කිසිම කෙනෙක් මේ ස්වභාවේ නැහැ. නමුත් ඒකට අනුග්‍රහ කරන්න දන්නේ ඒ වෙනුවට අපි කයි ගෑණි දාලා හොටු ගෑණි ගන්නවා වගේ මොකක් හරි කයිවාරුවකට බයි. ඊට පස්සේ අපි කොහේ යනවද කොතරින් කෙලවර වෙනවද කියලා කාටවත් තීන්දුවක් නැහැ. ඉතින් මේ වෙනි තත්ත්වයක් සාරිපුත්තු සාංශයේ ලකුණු හතරකින් පෙන්නනවා. ඒ දේ පීලනට්ටෝ සන්තාපනට්ටෝ මේක පෙළන ගතියක් තියෙනවා. ඔහේ සද්ද ඇවිල්ලා යනවා මට කිසිම කැඳවීමක් නැහැ. වේදනත් ඇවිල්ලා පෙළන ගතියක් තියෙනවා. සන්තාපනට්ටෝ තවන ගතියක් තියෙනවා. බලයින මනසට ඕ කාපම් කියලා දෙන්නා වගේ. සංකතට්ටෝ කල්ලතෝ කියන්න බෑ මොකක් වෙයිද කියලා. විපරිණාමට්ටෝ ඒක ජවනිකාවක් දෙසරක් පෙන්වන්නේ නැහැ. ඉතින් මේ හතර පේනවනම් දුක්ඛ සත්‍ය අවබෝධ වෙලයි කියලා සාරිපුත්‍ර සාන්ති මතක් කරනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක කියන වෙන තාලයකට මහණෙනි මේ දුක්ඛ සත්‍ය නම් ඒකාන්තම දුකක්. නමුත් මේ බුදුහාමුදුරෝ දේශනා කරපු ආර්ය දුක්ඛ සත්‍ය මේකයි කියලා දැන ගැනීම නම් මනුෂ්‍ය ජීවිතයේ තියෙන ලොකුම සැපත. මේක තමයි දුක්ඛ සත්‍ය කියන්නේ කියලා දැනගත්තා නම් මේ පළවෙනි ආර්ය සත්‍යය. ඉතින් ඒ නිසා ඒක දිහා බලන හැටි ඒක ලියන හැටි, ඒක අගය කරන හැටි තමයි යෝනිසමනස්කාරද අයෝනිසමනස්කාරද කියලා කියන්නේ. ඉතින් ඒ නිසා ඒකට ලෑස්ති වෙලා යන්න ඒක මහා කන්දොස් කිරියාවක්. පීරි ගෑමනක්. හැබැයි වෙන වෙන දෙයක් පතන්න එපා. මේක රස නිසා නෙවෙයි. මේක ඉන්නකම් දුක් නැහැ. මේ නැත්තම් කීතයි මේක ඉන්නකම් කෙලස් නැහැ. මේක ආපాతගත කරගෙන මුලිච්ච කරගෙන තියාගෙන ඉන්න ඕන එක. උදේ ඉඳලා හැන්ද වෙනකන් තියාගෙන ඉන්න. තියාගෙන තාක්කල් අපි මේ විශ්වම ලෝකයේ සමහිත පවත්තන්න තීන්දු කරනවා සමහිත පවත්තන්න උත්සාහ කරනවා කවදාකවත් කාටවත් දෙන්නත් බෑ කවදාකවත් කාගවත් දෙයක් හොරකම් කරගන්නත් බෑ තමන්ම උපේලා තමන් බුද්ධි දිනකයි කරන්නේ හත්වෙනි ප්‍රශ්නය ගෞරවනීය ස්වාමින් වහන්ස නිස්සරණ වනයේට කීප වතාවක්ම පැමිණි මම සක්මන් භාවනාව සහ පරයන්ක භාවනාව තරමක් දුරට දියුණු කරගෙන සිටිනවා සක්මන් භාවනාවේ ආරම්භයේදීම පටවි ධාතුවට හිතේ ඒකාග්‍රතාවය ඇති කරගන්නවා. විලුඹ පොළවට ස්පර්ශ වන විට දැනෙන තද ගතියත් විලුඹ ඔසවන විට දැනෙන සැහැල්ලු බවත් ඇඟිලි පොළවට ස්පර්ශ වන විට දැනෙන තද ගතියත් ඔසවන විට දැනෙන සැහැල්ලු බවත් පාද මාරු වන විට එක් පාදයකට ශරීරයේ සම්පූර්ණ බර දැනෙන මොහොතත් දැනි දැනි ටික වේලාවක් ගිය විට කෙන්ඩාවල තදවීමක්ද දැනෙනවා. ක්‍රමක්‍රමයෙන් සිසුර ඉදිරියට ඇදෙන විට මම මරණයට ලංවන බවද සිතනවා. පෑ භාගයක් පමණ ගිය විට පාදවල තද ගතිය මෙන්ම හිරි ගතියක්ද දැනෙනවා. ඉන්පසුව පර්යංකයට ඉඳගත් විට මම දැන් මෙතන හිඳගෙන සිටිමි යනුවෙන් සුළු වේලාවක් සිතමින් සිටමි. එවිට පාදවල තද ගතිය වැඩිපුරම එවිටද පාදවල තද ගතිය වැඩිපුරම දැනෙනවා. නාසිකාග්‍රයේ දැනීමටත් වඩා පාදවල හිරි ගතිය දැනෙනවා. පාද තරමක් පොළොවට වඩා උඩින් තිබෙන බවක් දැනෙනවා. එවිට විලුඹ මදක් ඔසවා බලනවා. නමුත් පාදයේ බිමට ස්පර්ශ වී ඇති බව දැනෙනවා. මගේ ගැටලුව වන්නේ ආනාපානයේදී මෙම පාදයේ තදගතිය සහ හිරිගතිය දැනි දැනී සිටීම වරදක්ද? මෙම தත්ත්වය සක්මනේදී ඇතිවන ස්වභාවික தත්ත්වයක්ද? පහදා දෙන්න ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔමෙ දැනීම රූප ධර්මයක් වේවා නාම ධර්මයක් නෑ සංඥාවක් බවට පත් වෙනවා. සංඥාවක් බාහිරපත් වෙනකොට මේක හීනයක්ද නැද්ද? පාළුවේ ගැටිලාද තියෙන්නේ නැත්නම් උඩින්ද තියෙන්නේ? මේ හිරිවැටිගෙන එනවා කියන එක හිතෙන් හැදෙන එකක්ද? නැත්නම් ඇත්තට හිරිවැටලාද කියන එක දෙකේම වෙනස නැති වෙලා යනවා. එතකොට පේනවා මේ හීනෙක ඉන්නේ වාගේ. දවල් හීනෙක. රෑ හීනේ දන්න කෙනා තේරෙනවනේ රෑ හීනේ ඉන්නකොට ඒක හීනයක් නෙවෙයි ඇත්තම කියලානේ හිතෙන්නේ. ඒ නිසා මේ රූපේ රූප සංඥාවක් වඩපත් වෙනකොට මේක මායා ලෝකයක්. මේක හුදු මිරිඟුවක්. මේක හුදු ලීලාවක්. මේක හුදු මැජික් දර්ශනයක්. ඉතින් එතකොට මේ වගේ ලියුම් ලියනව නෙවෙයි ලියවෙනවා. හිතේ දුකට එතකොට කවි කියවෙනවා. ওই ටික තමයි සූත්‍ර පිටකේ 15000ක් තියෙනවා. එක එකනා ලියන හැටි මේ කරූපේ රූප සංඥාවක් වෙනකොට කාමේ කාම සංඥාවක් වෙනකොට අද ඉනිත් අදහන්නට බැරි විදියට සංඥාව හොල්මන් කරන හැටි දැකපුවාම අපි මේ කතා කරන දේවල්, sannivedana කරන දේවල් මොන තරම් මුසාවක්ද? මොන තරම් හිස් දෙයක්ද? මේ අද්දුරු ප්‍රත්‍යක්ෂය කියලා අතගාලා කතා කරන දේවල්, ඇහෙන් බල්ලා දකින්නවා කියපු දේවල් මොන තරම් හුදු සංඥා සංකේත ටිකක්ද කියන එක තේරුම් ගන්නකොට ගහපා දෙන්න දෙයක් නැහැ මේ ලෝකේ. ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන දෙයක් නැහැ මේ දැකපු හීනෙකට මොන රණ්ඩුද. මේ සංඥාවක විපල්ලාස සංඥාවකට බහටපත් වෙනකොට ඇති වෙන දේ බව තේරුම් අරගන්න ඒක හීනයක් දැකලා අවදි වෙන අවස්ථාවක් වගේ ඉතින් අපි ඔක්කොම තාම හීනෙක ඉන්න බවයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේ පමණක් පිබිදුනා ඒ නිසා ප්‍රබුද්ධ කියනවා කියන බුදුරජාණන් වහන්සේ බුද්ධ කියලා කියනවා අපි මේ හීනයක් අල්ලගෙන ඒක නිත්‍ය සුඛ කරගන්න හදනකොට භාවනාවේදී ඒක අනිත්‍ය දෙයක් සංඥාවක් බව පෙනෙන වෙලාව අත්දැකීම් අධිගතියයි තියෙන්නේ. ඔක දිගට වෙන්න අරින්න දැම්ම විනිශ්චයකට යන්න එපා අත්දැකීම් වැඩි කරන්න. හොඳයි. ගෞ අටවෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් මහන්සේ පරයන්ක භාවනාවේදී සහ සක්මන් භාවනාවේදී මාගේ අත්දැකීම් මෙසේ ඉදිරිපත් කරමි. පරයන්ක භාවනාව පරයන්කයට අසුන්ගෙන අසුන්ගත ඉරියව්ව මෙනෙහි කර ටික වේලාවකින් නාසිකාග්‍රයට දැනෙන හුස්ම දෙස අවධානය යොමු කළෙමි. නාසය තුලට ඇතුල්වන වාතයේ සිසිල් බවත් පිටවන හුස්මේ උණුසුමක් දැනිනි. ටිකින් ටික හුස්ම කෙටි විය. ඇතුළීම හා පිටවීම නොදැනෙන තරමටම හුස්ම සිවුම් විය. සිරුර සැහැල්ලු වූ බව දැනුනි. තවදුරටත් එම අරමුණෙහිම හිත නඩවාගෙන සිටි අතර මුහුණ මත සියුම් වේදනා රසක් ඇති වෙමින් නැති වෙමින් යනු අද්දුටු වෙමි. මේ කීපවරාත්ම අද්දුටු වෙමි. පර්යංකයට වාඩි වී ටික වේලාවක් යන විට දැන් මෙම සංවේදනය දැනෙන්නට පටන් ගනී. එවිට මුහුණ මත ඇතිව නැතිව යන සියුම් සංවේදනය වඩා ප්‍රකට වන අතර හුස්ම දැනෙන්නේ යාන්තමටය. හිත අරමුණෙන් බැහැර වුවහොත් හුස්ම දැනෙන්නට පටන් ගන්න අතර සියුම් සංවේදනා නොදැනියයි. නැවතත් හුස්ම ඇතුල් වීම හා පිටවීම කෙරෙහි අවධානය යොමු කර ටික වේලාවකින් පෙර පරිදිම සිදුවේ. සිතට සැහැල්ලුවක් දැනේ. මෙහිදී කළ යුතු දේ පිළිබඳව ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් බලාපොරොත්තු වෙමි. සක්මන් භාවනාව සක්මන් භාවනාව තුළ බොහෝ දුරට සිතේ අරමුණ පාද වෙත රඳවා ගැනීමටද සිත ඉවතට ගිය පසු නැවත පාද නැවත ආපසු කැඳවා පාදවල චලනයන් කෙරෙහිම රඳවා ගැනීමටද උත්සාහ ගතිමි. ටික වේලාවක් සක්මනේ යෙදෙන විට පර්යංකයේදී මුහුණ මත නැගුණු සියුම් සංවේදනාවන් මුහුණ මත ඇති වී නැති වී යන අයුරු දුටු වෙමි. ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සම්පත් අවබෝධ වේවා. මේක අල්ලගන්නේ සමහරු පරියන්කෙන් තව සමහරු සක්මණෙන් අල්ලනවා. මේක අල්ලගත්තට පස්සේ මුළු දවස පුරාම Tamange හැම ගැන හැම කියන්නේ sannivedana ලুকু ජාලයක් අවධානයෙන් ඉන්න හැම වෙලාවෙම වගේ කැසීම් නලියවන ගති තේරෙනවා හොඳට බලන්න ඇස්පිල්ලම් ගහන්න පොඩ්ඩකට ඉස්සලා පොඩි සංඥාවක් එනවා ඇහැ කහනවා ඊට පස්සේ ඇස් පිල්ලම් ගන්න. දන්නේත් නැහැ. භාවනා කරන වෙලාවේදී සක්මන් වෙලාවේදී මෙව්ව හෙන ගෙඩියක් වාගේ තේරෙනවා. සාමාන්‍ය වෙලාවේදී උගුර කහනවා, කහිනවා මතකවත් නැහැ. පරියන්කේ ඉන්නකොට කැස්සොත් භාවනා ඔක්කොම කඩලා යනවා. ඒ නිසා කැඩෙන එක නෙවෙයි වෙන්නේ. අර වෙන දේ ලොකු වෙලා පේනවා. ඒ නිසා මෙව්වට sannivedanayට මේ sannivedan වලට අවදියෙන් හිටියොත් මුළු පැය 24ම භාවනාවක්. මම ඒකට භාවනාව කියන්නේ මම කියන්නේ පැය 24ම සතිය. ඒකට අනුගේ කුණ කන්දල් ඕනෙම නැහැ. කනකට ගන්නෑ. මේ Tamange ඇඟෙන් නිකුත් වෙන සංඥා වලට ගත කරනවා නම් ඒකට කියදැයි manussත්ත්ව ප්‍රතිලාභේ ප්‍රයෝජන ගන්න වෙලාවක්. එහෙම නැත්නම් අපි අර ගෙදර කරදරේ ඊයේ පෙර දෙවිච්ච වෙයි අනම්මනම් ඔළුවේ දාගෙන මේ කය අමතක කරන හැම වෙලාවෙම සාප වෙනවා. අනම්මනම් ඔළුවේ දාගෙන කය අමතක කරන හැම වෙලාවෙම සාප වෙනවා. ඒ සාපේ තමයි සංසාරිකය. ඉතින් ඒක කල්ප ගාණක් වුණත් මේ මොහොතේ කඩන්න පුළුවන් ඇඟෙන් නිකුත් වෙන සංඥාවලට යොමුකම් දෙන්න. ඒක පටන් ගන්නකොට සතිය පරියන්ක වෙන්න පුළුවන් පරියන් සක්මන වෙන්න පුළුවන් නේද දවස පුරාම අවදියෙන් ඉන්න. නිදා ගන්න ගිහිල්ලා බලන්න මොකද වෙන්නේ කියලා ඇඟට. ඒකට වෙනම මේ ඉන්දියාවේ යන්නවක්වත් ජේතවනාරාමයට යන්නවක්වත් නිසන් වලට ඉන්නවක්වත් ඕනකම නැහැ. මේකෙන් අල්ලගත්තට පස්සේ දවස පුරාම ඒ තොරතුරු ටික ඇඟින් නිකුත් වෙන සංඥා දැනගෙන ඉන්නවනම් කවදාකවත් ලෙඩක් එන්නේ නැහැ. ලෙඩ මූලික ලක්ෂණ එනකොටම ශරීරය වැඩ පටන් ගන්නවා. දැන් අපිට ඇවිල්ලා ලෙඩ ඇවිල්ලා පුපුරලා කැහැලා දඟලනකම්වත් අපි දන්නේ නැහැ. මොකද අනුන්ගේ දේවල් නේ කල්පනා කරගෙන ඉන්නේ. අතීතනාගතේනේ. නිසා කයට අවදි වෙන්න ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. ඇඟෙන් නිකුත් කරන මේ හැම සංඥාවක්ම අපිව සුව කරන සුළුයි. අපිට මේ එකිනෙකා වැඩවලට කරන්න ගියාම අපිට චූ කරගන්න වෙලාවක් නැහැ. සංඥා එනවා එක පිට දෙක පිට තුන පිට හතර පිට ඵලයන් ඵලයන් ඵලයන් නෑ නෑ මේ වැඩනේ කක්ක කරගන්න වෙලාවක් නෑ මූණ අතපය හොද ගන්න වෙලාවක් නැහැ. මොකද මේ අනුන්ට කඹරනවා. භයානක ලෙඩක් ඒක. අවශ්‍ය ඉන සංඥාවට ප්‍රතික්‍රියා කරන්නේ නැති ඉතින් අන්තිම ලෙඩේ තමයි අපස්මාරකය. ශරීරයෙන් එන සංඥාවලට ප්‍රතික්‍රියා නොකර අනුන්ගේ සීනි කිර කිර ඉඳ ගියාම අපස්මාර ලෙඩේ. ඒ නිසාට පුංචි සංඥාවල හොඳට අවදි වෙන්න ඒක ලොකු කරුණාවක් ලොකු මෛත්‍රියක් ඒ කරලිවල ඕන කෙනෙකුට උදව් කරා මේ දේ නොකර අනුන්ට උදව් කරනවා කියලා කියන්නේ gedette මර්ගාතේ ලෝකෙට පරකාසය. ඒ නිසා මේකටත් වැඩිය මේ සංඥාවල් ලැබිලා මේ දවස පුරාම අවදියෙන් ගත කරන්න ලැබේවා කියලා අපි යන ඊගා ප්‍රශ්නෙට. නවවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ. අද දින පරයන්ක භාවනාවේදී පිම්බීම හැකිලිම මෙනෙහි කරමින් සිටන විට ඉක්මනින් නිය නොදෙනී ගියේය. නමුත් උදරය තුල වෙනත් වායු චලන දැනුනි. සිත වරින් වර සමාධිගත වෙමින් පවතින අතර විවිධ සිතුවිලිද වරින් වර පැමිණ අතුරුදහන් විය. සමහර සිතුවිලි ඔස්සේ ටික වේලාවක් කල්පනාවටද වැටිනි. මේ අතර උදරය තුල චලනයද වරින් වර දැනිනි. මෙසේ පැයක් පමණ පරයන්ක භාවනාවේ යෙදුණෙමි. ස්වාමින් වහන්සේ මේ தත්ත්වය කරුණාකර පහදා දෙන සීක්වා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔය කොයි වෙලාවකරි භාවනා කළා මේ උදරයේ මේ පිම්බීම චලන හැකිලිම චලන දකින්න එකත් හිත පිට ගිහිල්ලා හිතන එකත් දෙකම එක විදියටම මේ වර්තමානයේ තමයි දෙකම සිද්ධ වෙන්නේ කියලා තාරාතිරම් අයින් කළ දෙක වෙන් වෙන් වශයෙන් දැකලා පශ්චාත්තාප නොවෙන තැන දක්වාම භාවනා කරා. එතකොට අපි කියනවා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන භාවනාවක් වෙනවා කියලා. ඒ නිසා හිත පිට ගියා නම් ඒකත් භාවනාවක්. ඒ බව දන්නවා තා. පිම්බීම හැකිලිම දන්නවා ඒත් භාවනාවක්. පිම්බීම හැකිලිම වෙන චලන දන්නවා ඒත් භාවනාවක්. කියලා මේ ඔක්කොම අස්පනා පිට වෙන දේවල් තරහතිරන් නැතුව ඔක්කොමඩ සමහිතෙනකම් භාවනා කරන්න කියලා කියයි. 10 වෙනි ප්‍රශ්නය ගෞරවනීය සාමින් මහන්ස සක්මන් භාවනාව සතියෙන් යුතුව සක්මන් කෙලෙමි. පියවර 20ක් 30ක් පමණ වම තබන විට වම වශයෙන්ුත් දකුණු කකුල තබන විට දකුණ වශයෙන්ුත් තබමින් සක්මනෙහි යෙදුණෙමි. වැලි මළුවේද එසේ සතියෙන් යුතුව සක්මන් කෙලෙමි. වැලිවල සිනිඳු බව, සිහිල් බව එහිදී වින්දි අත්ින්දෙමි. පරයන්ක භාවනාව ඊයේ දිනට වඩා බඩේ පිම්බීම හා හැකිලිම නිරීක්ෂණය කිරීමට හැකි වූ බව මට වැටහි. මම මෙතන ඉඳගෙන සිටිමි වශයෙන් සතියෙන් යුතුව කයට සිත යොමු කළෙමි. වාර කිහිපයක් එසේ පිම්බීම හැකිලිම අද්දුටුවෙමි. විනාඩි 30ක පමණ කාලයක් කල කිසිවක් නැත. නැවත මා කයට සිත යොමු කර නැවත ඒ දෙස බලා සිටියෙමි. මට නිින්ද ගියේද නැත. සිත කොහේ ගියාදයි නොදැනි. පිටකොන්දේ වේදනාව දැනුනි. එය මෙනෙහි කර නැවත බඩේ පිම්බීම හා හැකිලිම දෙසට සිත යොමු කරමි. මේ පිළිබඳ ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතමි. මේ කෙනත් අර හිතට මොනක් නොදැනීම අකරතැබ්බයක්, හිතට මොනක් නොදැනීම ඇබැග්ගයක්, අරියාදුවක් විදියට කොන් දෙකක්ම හරි ගමන දැනෙනවනම් හොඳයි කියන පැත්තේ ඉන්න කෙනෙක්. ඉතින් ඒ කෙනාට කවදාකවත් ඒ කොන් දෙකක්ම නැති දැනුමක් නැති తত্ত্বය තුලත් හිතේ කිසිම කරදරයක් නැතුව පැවැත්මක් තියෙනවා. මේකට බුදුජාන් වහන්සේ දෙන්නේ විඥාණයට පිහිටන තැනක් නැතුව යනවා. අපපතිත්‍ිත වෙනවා. ඉතින් ඒක අකරතැබ්බයක් බයක් හරියාදුවක් කරගත්තොත් හිත නිතරම කක්කාවක් හොයනවා නතර වෙලයි. ඉතින් අපි දෙන්න ඕනේ විඥාණයට කියන්නේ නෑ මට පදනම නැති කරනවා අපි කියලා. ඉතින් ඒක හරි අමාරු සක්කාය දිට්ඨිය තියෙන කෙනෙකුට කරගන්න. නමුත් භාවනාදී කැමැතුණත් අකමැතුණත් එනවා. ඒ නිසා අනිත් දවසේම නොදැනෙන තැනත් දැනෙන තැන වගේම සමතුලිත තත්වයක් කියලා. ඒක තුල විතරයි ආධ්‍යාත්මය තියෙන්නේ. දන්න දේ තුල කිසිම ආධ්‍යාත්මයක් නැහැ. දන්න දේ තුල තියෙන්නේ කක්කා විතරයි. කෙලෙස් විතරයි. සංසාරේ විතරයි. ඒ නිසා අපි කවදා හරි නොදන්න දෙයට සාදර වෙන්න ඕනේ. ඉතින් අන්නේ සාදර වීම සිද්ධ වෙන්නේ විපස්සනාදී විතරයි. ඒ නිසා අනිත් දවසේ ඔච්චරම ඒකට පහත් කළ සලකන්නේ නැතුව ඒ නොදැනීමට අවදි වීමක් නොදන්නා බවට සාදර වීමක් අනුග්‍රහකරනද කියන අදහසින් යන්න ඒක තමයි යෝගාවචර විසින් කළ යුතු අනුග්‍රහිතය. ඒකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. කුලසිනී ප්‍රශ්නය අතිගෞරවනීය ස්වාමින් වහන්සේ මා නිස්සරණ වන ආරණ්‍ය සේනාසනයේ ස්වාමින් වහන්සේලාගේ උපදෙස් පරිදි වසර කීපයක සිට භාවනා කරන යෝගිනියක්මි. පරයන්ක භාවනාව මා පරයන්ක භාවනාව ආරම්භ කරන්නේ පහසුවෙන් ඉඳගෙන කයට හිත ගැනීමෙනි. දැන් දැන් කයට හිත ගන්නා විටම ආනාපාන සතිය හෝ හෘද ස්පන්දනය හෝ රළුවට නොදැනේ. ඊටාම සියුම්ම ඇතැම් විට දැනේ. සමස්ත කයම ඊටාම සියුම් ඊටාම කුඩා ඊටා වේගවත්ව ඇතිවමින් නැතිවමින් යන චලන ගොඩක්සේ දැනේ. ඒද ටික වේලාවකින්ම නොදැනී සීත කාමරයක සිටින්නාක් මෙන් දැනේ. එසේ බොහෝ වේලා සිටිය හැකිද වේ. සිටිවිලි හෝ ශබ්දාවද නැවත පෙර සුවදායක අත්දැකීමට ඒ උපදේශ පතමි. සක්මන් භාවනාව සක්මනේදී পায়ට හිත තබන විටම සමස්ත කයම අරමුණු වන අතර පියවරක් දෙකක් යන විට ඊටාම සියුම් චලන ගොඩක්සේ දැනෙන අතර කයද නොදැනේ. මිහිදුමක්සේ බොඳ වී යයි. සිතුවිලි හා ශබ්ද පැමිණියද නැවත කයට සිත වහාම පැමිණේ. වෙනත් නිවසේ කාර්යයන් කරන විටද බොහෝ විට කයට හිත ගත හැකි වේ. පරයන්කේදී හා සක්මනේදී ඒ මොහොතේ අත්දකින අත්විඳින දේ මොහොතින් අමතක වී යයි. පැහැදිලිව ලියා ඉදිරිපත් කිරීමට අපොහසත් වෙමි. සමාවන සේක්වා උපදෙස් පතමි. මේකේ පරියන්කේ ධක්මනේ දෙකේම මේ කුඩු කුඩු වෙලා පුංචි පුංචි අංශු බවටපත් වෙනවා කියලා තියෙනවා. අන්නේ අංශු බවටපත් වෙච්ච වෙලාවේදී බලන්න මේ කොටස මම මේ කොටස මගේ නෙවෙයි කියලා සීමාවක් තියෙනවා. කුඩා අංශු බවටපත් වුණාට පස්සේ විශ්වයයි තමනුයි දෙකම එකයි. ඒකේ මම සහ මම නෙවෙයි කියලා සීමාව නැති වෙනවා. අන්න එක පරීක්ෂා කරලා බලනකොට ඒ කෙනාට තේරෙනවා මේ සක්කාය දිට්ඨියේ තියෙන සීමාවක් ඇතුළේ කියලා. ඒ සීමාව මම දාගත් එකක් මිස ප්‍රകൃතියක් නෙවෙයි. ඒ කුඩු කුඩු බාටපත් වෙලා කියලා කියන්නේ දැන් බලපන් මේක මේක මමද මේක මම නෙවෙයිද කියලා. එතකොට පේනවා පටවි ධාතු අජ්ජත් පටවි ධාතු බහිද්දා හුදු පටවි ධාතු විතරයි. ඉතින් ඒක සාරිපුත් මේ බුදුරජාන් වහන්සේ සාහුල පුංචාමුදුරන්ට කියනවා අජ්ජත් පටවි ධාතු වහිතා පටවි ධාසු පටවි ධාතු රේවේසා. හුදු පටවි ධාතු මිසක් මේක මගේ පටවි ධාතු මේක ඔබේ පටවි ධාතු කියලා එකක් නැහැ. අන්නේ වගේ ධාතු මනසික අපි විශ්වගත කරනවා. ඒක බලන්න අපිට පෞරුෂත්වේ නැහැ. ඒක බලන්න අපිට සුතමේ ඥානෙ නැහැ. ඒක බලන්න අපි අනුග්‍රහ කරන්න දන්නේ හොඳට බලන්න ඒ වගේ කුඩු කුඩු වෙලා ගියාට පස්සේ නිකන් ශක්තියක් වඩ පස්සුනාට පස්සේ මම තා මම නොවේ කියන සීමාව නැහැ. එතකොට වෙන්න පටන් ගන්නවා මේ සීමාව තුළ විතරමයි දුක තියෙන්නේ කියලා. සීමාවක් නැත්තම් දුක නැහැ. සීමාවට තමයි පෘ탁 පෘ탁 කියලා කියන්නේ. පෘ탁ජනය කියලා කියන්නේ අසීචාට ඉක්මනට වැට ගහ ගන්න. මගේ කියලා සීමා. ඒ කියන්නේ මගේ දුක් කොටස කොටු කරගෙන අපි කියන්නේ ආහ කන්නයි දෙද්ද අස්සේ දා ගන්නවා කියන. ඉතින් කුඩු වලට යනපත් උනට පස්සේ පේනවා යාගේ ඒගොල්ලෝ දන්නේ නැහැ මේ එන කුඩු දන්නේ නැහැ මේක ඇතුළේද පිටද කියලා. අන්නේ ජීවිතය තුළ ඒක අත්දකින්න ලැබෙනවා නම් ඒක පුදුමාකාර සතුටක්. නිකන් අර ස්ටාර් ට්‍රෙක් එකේ එනර්ජයිස් වෙනවා වගේ. ඒ පුද්ගලයා කුටීරය ඇතුළට ගියාට පස්සේ එනර්ජයිස් වෙනවා. වාෂ්පීකරණය වෙනවා. අන්න ඒ වගේ වෙනවනම් නැවත එකතු වෙනකොට කිසිම ආතතියක් නැහැ. කිසිම අසහනයක් නැහැ. කාට් කුට්ටම අනල බෙදුවා වගේ. හැබැයි ඒකේ මේ වෙලාවේදී අත්දකින්න ඕනේ මේ කුඩු කුඩු බාටපත් වෙනකොට සීමාව නැති වෙනවා කියලා. ඉතින් ඒ විදිහට තමයි මේ කාඩ් ගේම් එක යන්නේ. අනානා බෙදෙනවා. අන්නේ අනන වෙලාවේදී නැති වෙලා නැහැ. මොකක්වත් නැති වෙලා නැහැ. සීමා මරියාදා විතරක් නැති වෙලා තියෙනවා කියලා ඒක වාර්තා කරගන්න පුළුවන් දවසට ආවොත් මේ අපි විසින් දාගත්ත සීමාවක් ඇතුළත තමයි අපි දුක් විඳින්නේ. පෙමතෝ ජායති ශෝකෝ මම කියන ප්‍රේම කරපු හරියෙන් දුකේ. සමස්ත දකින්නට කිසි දුකක් නැතුව ඉන්න පුළුවන්. කැමැති නම් උඟ දෙනකොට ඕන වෙලා තියෙන්නේ අර දුක ටික මගේ කරගන්න තියෙන ආසාවිත එහෙමනම් ඒක කෙරුව ප්‍රශ්නකුත් නෑ අපි යනවා ඊගා ප්‍රශ්නේ 12 වෙනි ප්‍රශ්නය පරියංක භාවනාව අතිපූජ්‍ය ස්වාමින් වහන්සේට මාගේ ගෞරවපූර්ව නමස්කාරය වේවා. ස්වාමින් වහන්ස මම අද උදේ පාන්දර ආනාපාන සති භාවනාව කරමින් සිටියෙමි. ඒ තරම් සාර්ථක වූයේ නැත. ඒ නමුදු මගේ සිත මා කැමැති තැන්වලට දිවගොස් තිබේ නම් එයාව ෂණයකින් දිවගොස් තිබෙන බව මට දැනෙනවා. නැවත එයා ලුහු බැඳගෙන මේ ෂේම භූමියට නැවත රැගෙන එන්නට හැකියකමක් තිබුණා. එක්වරක ඔය අන්දමට මාගේ හිත නැවත රැගෙන ආවිටම මා ගෙනත් ලැබුවේ මගේ නාසයේ ඇතුළ තිබෙන ගුහාවක් වැනි තැනය. මට එකවරම නිශ්ශබ්දතාවයක් දැනුනි. මගේ මුළු ඉරියව්ව මා හොඳින් බලා සිටියෙමි. අවධානය යොමු කරමින් නාසයේ ඇතුලේ වෙන ක්‍රියාකාරකමක් මා බලමින් සිටියෙමි. මගේ හුස්මේ ආශ්වාස ප්‍රශ්වාසයේද මට ලොකු ශාන්තියක් දැනුනි. එවෙලෙම චිත්තයක් පහළ විය. මේද සතිපට්ඨාන සූත්‍රයේ කියවෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස ඇතුලෙන් හෝ බාහිරයෙන් බලමින් watching the breath internally or watching the breath externally බාහිරෙන් බැලීම මට තේරුම් ගත හැක. නමුත් ඇතුලෙන් බැලිය හැකි කිසේද කියා මට තේරුම් ගන්නට නොහැකි වී තිබිනි. ගෞරවනීය සාමින් වහන්සේගෙන් මේ ප්‍රශ්නයට කාරුණික උත්තරයක් ලැබීමට මම ඉල්ලා සිටිමි. මගේ අර්ථකථනය හරිද වැරදිද? ඒ විදිහට නැවත හිත ආවා ආවට පස්සේ මම මෙන්න මේ දෘෂ්ටි කෝණයෙන් බලන්නේ කියලා බලනකොටම මෙතෙක් සංසාරේ දුන ඔක්කොම ආතති අයින් වෙනවා. අසහනෙ අයින් වෙනවා අලුත් මිනිස්සෙක් ඉන්නේ. ඒ ඔය දැනුම දාන්න ගිය ගමන් ආය කක්කා. මේක අජත්තන්වා බහිද්දාවා කියලා අර නිකන් අර පොඩි එකට මේ කිරිවත් බොන්න බැරිය කාට හයි ප්‍රෝටීන් දෙන්න හදනවා. ඕක කොහොම යන්න හරි. ඒ වෙලාවට මේ බුදුබණ හරි ගෙනත් දාන්නේ මායя තමයි. අර විවේක වුණාම එහෙම විවේක වෙන්න දෙන්න බලන්න මේ වගේ පටලවල පැටලිලා අතහැරිච්ච ගමන් සම්පූර්ණ ජීවිතය අලුත් වෙනවා. ඒකට අලුතෙන් දාගන්න එපා කක්කා. මොකක්දම කක්කා. ඒ කියන ඇහැට මොනව වැටුනොත් කැවෙනවා. එනිසා පිරිසුදු වුණාට පස්සේ එහෙම යන්න අරින්ද ඔය දැනුම නෙවෙයි දැනුම කියන්නේ. දැනුම කියන්නේ උපයාගත්ත විවේකයේ වැඩි වේලාවක් පවත්වන්න පුළුවන් නම් ඒකට දැනුම කියනවා. නැවත නැවතත් අන්න ඒකට අනුග්‍රහ කරන්න කියන එකයි තමයි කියන්නේ. 13 ප්‍රශ්නය තිරුවන් සරණයි ගෞරවනීය සාමින් වහන්සේ මම අද වැලිමලුවේ පෑ භාගයක් පමණ සක්මන් භාවනාව කළෙමි. දෙපතුලට වැලිවල තෙතමනේ රළු බව හොඳින් දැනුනි. ටික වේලාවකින් මා සිත තුල සිතුවිලි කිසිවක් නූපදනා බව වැටහිනි. වනයේ රැහැයන්ගේ හඬද මට නෑසුනි. භාවනාව අවසානයේ මා ස්වයංක්‍රීයව ඇවිද ඇති බව හැඟිනි. මා භාවනාවට ආධුනිකයෙක්නි. කරුණාවෙන් මේ පහදා දෙන්න. පසුවලියමි භාවනාව කිරීමේදී මා මීටර් 2ක දුරක ඇති පොළොව මත දෙනත රඳවා තබා ගතිමි. පරයන්ක භාවනාව කිරීමේදී මා හිස ටික වේලාවකින් ඉදිරියට නැමිනි. එය අවබෝධකටගෙන නැවත හිස කෙලින් කොට භාවනාව ආරම්භ කෙලිනි. නමුත් මාගේ ප්‍රයත්නය නැවත නැවත අසාර්ථක විය. පිළියමක් කරුණාවෙන් අපේක්ෂා කරමි. ඔය ඉස්සල්ලාකේ තියෙන කියන්නේ භාවනාවේදී මම නැති වෙනවා. ඊට පස්සේ අපි කොහෙන් හරි ප්ලාස්ටික් වලින් හරි කමන්න මම මේ දාගන්න හදනවා. ඒ තරම්ම මේක නැතුව ජීවත් වෙන්න බෑ කියලා. ඒ ඊෂම කියන වචනයක් ওই gediy පිටින් ඇවිදිනවා කියලා එකක්. ඇවිදිනවා මම නෙවෙයි. ආන්න ඒකට යනකොට තේරෙනවා මේ ඇවිදින්න මම අවශ්‍ය නැහැ. බත් කන්න මම අවශ්‍යත් නැහැ. දත් මදින්න මම අවශ්‍යත් නැහැ. ඒ රූකඩේ වැඩ. අන්නේ රූකඩේ වැඩ කරන්නලා බලන්න ඉන්න පුළුවන් නම් තේරෙනවා දැන් ඕගොල්ලෝ නැති වෙනකොට gedara තුරලුම ඕන තරම් සාන්තියක් තියෙවි කියලා. gedara හිටියනම් මල කචල්නේ. දැන් ගෙවල් වල මිනිස්සු මේලාට දොඹ තෙලෙන් කැවුම් ගාන කනවා යන්තම් ඕල්මන් ටික නැහැ. ෂෝකේකට gedara තියෙනවා. නාකිය මැරෙන්නෙත් නැහැ, ඇඳ හකා වෙන්නෙත් නැහැ කියලා විරිමින්ද කියනවා. ඒ වගේ මේක නැති වෙච්චාම ෂෝක් එකට වැඩි යනවා. ඉතින් ඒක දැන් ප්‍රශ්නයක්. මේ උත්තරයක් ලැබිලා තියෙන භාවනාවල උත්තර ලැබෙ ඒක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මොකද හේතුව ඒ තරම්ම මේ මමයට කුඤ්ඤ ගහලා මමයට පෝෂණය කරලා කරලා තියෙන නිසා හොඳට මමයට ගන්න පොඩ බැන්නම් ඵලයන් පැත්තකට වැඩි හොඳට යන්නේ අන්නේ වෙලාව. ඒ වෙලාවට අපි ජීවත් වෙනවා. ආන්න එකට අවදි වෙන්න. අවදි වෙන්න නම් දැන් gedara ගැන හිතලා සන්තෝෂ වෙන්න. අපි නැති නිසා මොනතරම් ඒ ඇත්තෝ නිවුණා වූ ඇත්තෝ වෙන්න ඇද්ද? නිබ්බුතානූන සාමාතා, නිබ්බුතානූන සාවිතා, නිබ්බුතානූන සානාරි යස්සායන් ඊදිසෝපති කියලා අනේ දැන් මම ওই පිටරට ගියාම මේ නිස්සන්නවනේ පුදුම සතුටින් ජීවත් වෙන්නේ. හිටියොත් අර කරත් ඇඟිලි ගන්නවා මේකට ඇඟිලි ගන්නවා අර කරපම් මේ කරපම් කියලා. ගියාට පස්සේ කිසිම කරදරයක් නැහැ. අන්න එහෙම නැති භාවයට මොනවාක්වත් නැතු මේ වැඩේ යන හොල්මන දිහා බලන්නේ මේ මුල් ලෝකේ දුවන්න කිසිම කෙනෙක්ගේ අවශ්‍යතාවයක් නැහැ. ඒක ලස්සනට යනවා මේ මම කෙරුම කියලා ගිහිල්ලා. එදා තමයි කචා. නිසා පුළුවන් තරම් අන්නේ නොතේරෙන தത്വයට ඒක ප්‍රകൃතිය බව තේරුණානේ මම ඇඟිලි ගහන එක විකෘතියක් බව දැනගෙන විකෘති නොකර ප්‍රകൃති වීමට පුළුවන් තරම් ශික්ෂාගාරක වෙන්න බැරිම තැන මොනවාරි කරන්න කරන්න දෙයක් නැතිකමද නැත්තම් ওই අනාතට යන්නයි 14 වෙනි ප්‍රශ්නය নমස්කාර වේවා. අවසරයි ගෞරවනීය සාමීන් වහන්ස. හිත කය තුලට බහාලමින් පර්යංකේදී සක්මනේදී එදිනදා ජීවිතයේදී ලැබපු අත්දැකීම්. යටිපතුලෙන් විලුඹෙන් නිතරම උණුසුම රස්නය දැනෙනවා. ඇඟිලි තුඩු වලින් කන් දෙකෙන් පිටෙන් උණුසුමක් පිට වෙනවා. විටක ගොරෝසුවටත් විටක සිනිදුවටත් රස්නය පිට වෙන බව දැනෙනවා. ස්වාමින් වහන්ස කයට සිත පිහිටුවාගෙන නිදාගත් විට නින්දේදීත් කයේ යම් යම් තැන්වලින් දිවෙත් දිවෙන් උගුරෙන් දැනීම ඇති වෙනවා. මේ මොහොතවලදී ඉබේම වාගේ කය තුලටම සිත අවදිමත් වෙනවා. සමහර වෙලාවට සිතුවිලි එනවා. සිතුවිලි ඒමට pore කරනවා. වෙහෙසක් දැනෙනවා. ඒත් කයට සිත ගත්ත ගමන් සෙමින් සෙමින් අඩු වෙලා යනවා. ගෞරවනීය සාමින් වහන්සේ දැන් දැන් මනස නිහඬ වෙන වාර ගණන වැඩි වෙන බව දැනෙනවා. කයේ දැනීම් නැති වෙන යම් සුළු මොහතකදී සිතේ සිතවිලි නැති සුළු මොහතකදී එකපාරටම ශබ්ද හඬවල් ඈත ශබ්ද ඇහෙනවා. මීට පෙර මේ වගේ අත්දැකීමක් ලැබලා නැහැ. අහලත් නැහැ. ඒ තුල රූප සංඥාවක් හඳුනා ගැනීමක් නැහැ. උදේ පාන්දරට හවසට හොඳට දැනෙනවා. මනස නිශ්චලයි. වැඩි වේලාවක් ඒ තුල ඉන්න බෑ. නැවතත් මේ මොහොතට එනවා. කයසිත වෙන් වෙලා පේන්නේ නැහැ. අහස වගේ. නැවතත් අතනට අවදිමත් වෙනවා. දැන් දැන් එතනටමයි සතිය පිහිටන්නේ. නිස්සරණ වනයේට ආපසු එය තවත් වැඩි වුණා. ඒ හඬවල් අතරින් තවත් කුමක්දෝ ශබ්දයකුත් නෙමෙයි හඬකුත් නෙමෙයි සෙමෙන් නැසෙනවා. සිත හරිම ශාන්තයි. දීර්ඝ කාලයක සිතන් මා ආ ප්‍රතිපදාවේ ප්‍රතිඵලයක් දෝ කියා සිතෙනවා. ඔබ වහන්සේගෙන් තව තවත් අවවාද අනුශාසනා පතමි. ගෞරවනීය සාමින් වහන්සේට මේ අත්භවයේම උතුම් අරහත් ඵලය ලැබේවා. තෙරුවන් සරණයි. ওই නිින්ද වෙලාවේදී වගේ එන ඔක්කොටම දුවට අවදි වෙලා හිටියොත් පුංචි පුංචි දේවල් එනවා නිින්දේ යන්නෙම නැහැ. ඒ හොඳට කය විශ්‍රාම වෙනවා. සද්ද එනවා යනවා. හොඳට තේනවා කය විශ්‍රාම වෙනවා. හැබැයි හිත හොඳට අවදියෙන් තියෙනවා. ඉඳපු ගාන නිකන් හීනෙකට ගිහිල්ලා වගේ ආපහු වෙනවා. ඒ නිසා ඒ අවදි භාවයේ වැඩිවීමක් වෙනවා. හැබැයි හැම සද්දයක්ම හැම හිතවිල්ලක්ම හැම වේදනාවක්ම දැනෙනවා. එකකවත් වටිනාකමක් නැහැ. ආන්නේ විදිහට පුරුදු කරන්නේ හිතට එන දේවල් කවදාකවත් කෙලෙස් ඇති කරන්නේ නැහැ. හිතට එන දේවල් එක හැප්පුණොත් කෙලෙස්. හැප්පෙන්නේ නැතුව එන දේට ඔක්කොටම යන්න ආරින්. නිකන් ෆ්ලූට් එකක් කරා සද්ද යනකොට බටනලහටක් එනවා. හිස් බව නිසා. මේ එන දේවල් වලට එහෙම යන්න ආරින්. මේ කණෙන් අහලා ඒ කණෙන් යන්න ආරින්. ඉතින් මිනිස්සු බයිනවා එතකොට. මිනිස්සු කියනවා මේ යකා බීරියලියටික් කායේ වේනගායන කරාට වැඩක් නැහැ. මට මොනවා කිව්වත් ගණන් ගන්නෑ කියලා. ඒගොල්ලන්ට ඕනේ මේ ඒගොල්ලෝ කිය දේවල් වලට ගණන් ගන්න එක ඕනේ කරන්නේ. ඉතින් WT ද සිල්ලා ලියලා තුනා එහෙම නැති වනිතා විච්ච පත්‍රය කියවන්න කිව්වොත් ඒකත් කියවන්නද කියලා අහනවා මේ කට්ටිය කියපෙන්න අපිට ඕනේ නැහැ වනිතා විත්තේ කට්ටිය කියවිල ඒක කියවපන් කියලා ඉතින් හුවා කොහොම කරද ඇයි අපට එන දේ පළච්චාව පොඩි අප්සෙට් එකක් ඇයි දවස් 3-4 නිින්ද යන එකක් නැහැ ගාලල්ල උදේ නැගිටලා බලන්න එහෙසක් නැහැ නිදි වගේ අන්නේ විදිහට හොඳට අවදියෙන් ජීවත් වෙන ගමන්කින් එන sannivedana වලට ප්‍රතික්‍රියා කරන්න ගියොත් කක්කා වෙන කට්ටිය ගැන හොයන්න ගියොත් කක්කා Tamange මෙන දෙයට මේ අවදි වීම වැඩි කරගත්තා නම් දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ ලැබිච්චාන ඒ දුර්ලභ manussත්ත්ව ප්‍රතිලාභේ අපි කියන එකට ජීවත් වෙනවා කිය. ඉන් අපිට කරන හැම දෙයක්ම ගන්තබා බිස්නස් නගරදබා බිස්නස් වෙන්නේ. කද්දාකත් ඉවර කරන්න බෑ. මේක පුරුදු කරගන්න ලැබිච්ච බුද්ධෝත්පාද කායේ ලැබිච්ච manussත්ත්ව ප්‍රතිලාභේ මේකට ලියන්න නමක් දාගන්න ඕන ක්ෂණ සම්පත්තිය කියලා මේකට අවදි වෙන්න. පාලසෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගරුතර ස්වාමින් වහන්ස. පරයන්ක භාවනාව. මම දැන් මෙතන පහසුවෙන් වාඩි වී සිටිනවා යනුවෙන් සිතා පරයන්ක භාවනාවට වාඩි වූ වෙමි. ඉඳගෙන සිටින ඉරියව්වට සිත යොදා සිටියෙමි. යන්තමින් බඩ පිම්බෙන හැකිලෙන බව හා නාසිකාග්‍රයෙන් යාන්තමට හුස්ම වැටෙන බව දැනුනි. මේ දෙසම හිතින් බලා සිටියෙමි. තවත් චූටි වේලාවකින් පපුව උස් පහත් වනවාද යාන්තමට දැනුනි. අවධානයේ කය වෙතම රඳවාගෙන සිටියෙමි. පසුව මේ සියල්ලම නොදැනී යන්නට විය. නමුත් ඒ දෙසම බලා සිටියෙමි. කිසිවක් නැත. හිස් අවකාශයේ දෙසම බලා සිටියෙමි. ඒ අතර කීප වාරයක් අතීත ආසන්නයේ සිදුවීම් කිහිපයකට හිත ගියෙමි. ඒ දැනගත් වහම නාසිකාග්‍රයට සිත යොමු යෙදුවෙමි. එවිට යන්තමට හුස්ම වැටෙන බව දැනිනි. වරින් වර දිග හුස්ම වැටෙන බවද දැනිනි. මෙසේ කය දෙසම බලා සිටින විට කය ක්‍රමයෙන් පිටුපසට යන බව දැනිනි. පිටුපසට කය යන හැම අවස්ථාවකදීම ඉදිරියට ගත්ෙමි. කයේ සැහැල්ලු ගතියක් දැනිනි. සමහර පර්යංකවලදී සිත පිටතට ගිය අවස්ථා බොහෝය. නමුත් ඒ දැනුණු වහාම සිත නාසිකාග්‍රයට යොමු කළ විට හුස්ම යන්තමට දැනුනි. සක්මන් භාවනාව සක්මන සඳහා ලනුපැදුරක් උපයෝගී කරගතිමි. පළමුව කීප විටක් වේගයෙන් එහා මෙහා ගියෙමි. පසුව වම දකුණ යනුවෙන් සක්මන් කෙලිමි. ඉන්පසුව ශරීරයේ බර දෙපසට මාරු වෙමින් සිරුර ඉදිරියට ඇදෙන බව දැනුනි. මම වම යනුවෙන් වම් පාදයේ තබන විට ශරීරයේ බර වම් කකුලට දැනුනි. දකුණ තබන විට දකුණට දැනුනි. ලනුපැදුර පළමුව ගොරෝසුවට යටිපතුලට දැනුනි. යටිපැතුලේ ඇඟිලි කොටසට වැඩියෙන් දැනිනි. විනුඹ පළමුවෙන් ලනුපැදුරට ස්පර්ශ වූද ගොරෝසු බව තදින් නොදැනුනි. ටික වේලාවක් සක්මන් කරන විට ලනුපැදුරේ මැදින් තිබූ ගොරෝසු ගතියේ අඩු බවක් දැනුනි. ඉන්පසුව වම් පාදයේ පහළ කොටසේ වේදනාවක් දැනිනි. එය තදින් කකුල මිරිකා අල්ලාගෙන සිටින බවක් දැනුනි. වේදනාවක් යයි පහසුවෙන් මෙනෙහි කෙලෙමි. තදින් දැනුන වේදනාව කකුලේ උඩ කොටසේ සිට පහළට දිගටම දැනෙන්නට විය. ඉන්පසුව වාඩි වුනේමි. වේදනාව අඩු විය. පසුව සාමාන්‍ය පරිදි සක්මනේ යෙදීමට හැකි විය. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. ඔක මේ තුම්පලක සටහන් කරලා තිනවා හිත පිට ගියා ආපහු ගත්තා ආපහු සක්මනට ගත්තා. මේ වගේ වෙලාවවල බලන්න හිත පිට ගිය බව දැනගෙන නැත්නම් ඔළුව ඉස්සරහට පස්සට පාත් වෙන බව තේරෙනවා කය හදාගත්තා. එහෙම හදන්න නැතුව ඉඳලා බලන්න. හිත පිට ගිහිලා තියෙනවා පිට ගිය බව දැනගෙන එහෙම ඉන්නවා ආපහු ගන්න. කය පිටිපස්සට යනවා හදන්න නැතුව එහෙම ඉන්නවා. අන්න එදාට තමයි සද්ධාව වැඩි. එදා තමයි විශ්වාසය වැඩින්නේ. ඔය විශ්වාසය නැති නිසා තමයි අපි හදන්න හදන්නේ. නමුත් හැදුවේ නැති වුණත් විලා තියෙන වැරද්ද බව දැනන වැරද්ද හිටියට මොකක්වත් වෙන්නේ නැහැ. එතකොට අපි කවදාකවත් කාගවත් දෙයක් දැකලා දොස් කියන්නේ නැහැ. ඉතින් මේ මනුස්සයා කොතන ඉන්නවද කියලා අපි දන්නේ නැහැ. එහෙම නැතුව කෙලින් ඉන්න ඕන කියන අදහසින් තිබ්බොත් හිත පිට පය කය පස්සට යනකොට ඕන හදන්න හිතෙනවා. ප්‍රශ්න කමක් නැහැ. ඒක දෝෂයක් නැහැ. හැබැයි හදන්න නැතුව හිත ප්‍රශ්නයක් නැහැ. මම මේ වගේ පුදුම පුදුම ප්‍රතිශක්තියක් එන්න පටන් ගන්නවා හිතට. වැරද්දක් කෙටි වුණාට කමන්නේ පශ්චාත්තාපුනොත් තමයි අපාය වෙන්නේ. වැරද්ද බව දැනගෙන ඉන්න ඒකේ. එහෙම ඉන්න පුළුවන්. පුදුම සම්බර භාවයක් තියෙනවා. සතිය පුදුම විදියට අපිට උදව් කරනවා. වැරද්ද තමයි හිතපන් මොකද ප්‍රශ්නේ? හදිසි වෙන්න එපා, කරප්පන් හැදෙන්න එපා, අපව හදන්න. ආධුනිකයට වේ හිතෙනවා. ආධුනික ටික සැක කරනවා. මේක හදන්න ඕනද? ඒකද ශික්ෂාව, ඒකද සදාචාර කියලා. ඒ මොකක්වත් නැහැ. වැරද්දෙත් ඉන්න පුළුවන්. සරුවචන් වහන්සේ බුදු වෙන ඉස්සලා දවසේ රාත්‍රියේ අසුචි කන්දක ඇවිද්දා. ගෑවෙන්නේ නැහැ. ගෑවුනේ නැහැ. රත්තරන් කන්දක ඇවිදලා ගෑවුනේ නැහැ කියවන ප්‍රශ්නයක් නැහැ. අසුචි කන්දක ඇවිද්ද ගෑවුනේ නැහැ. අසුචි කන්දෙන් අයින් වෙන්න ගියෙත් නැහැ. මේ ලෝකේ අසුචි කන්දක්. ඕකේ ඉන්න ප්‍රශ්නයක් නැහැ. පශ්චාත්තාප වුණොත් ඉතින් gadu ගෑනවා, කරප්පන් වෙනවා, ඔක්කාර වෙනවා, වමනෙට යන්න එනවා ගොඩක්. නෑ ගණන් ගන්න නැතුව ඉන්න ඕනේ. ඉතින් ඒකට මම කියන්නේ ගාලල්ලා කියලා. ගාලල්ලා මේකට අර සාමාන්‍ය හදන හිතට වැඩිය ඩබල් ඩෝස් සතියක් ඕන. ප්‍රකෘති සතියක් ඕනේ. මම ඉන්නේ වැරදි තැන මම ආපහු හදන්නේ නැහැ. මෙතනදලා ඉන්නවා. අන්න ඒ තරමටම භාවනා මධ්‍යස්ථානක වැඩ ගන්න කියලා කියදැයි. 16 වෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි ගෞරවනීය සාමින් මහන්ස. සක්මන් භාවනාව මම දැන් ඇවිදිනවා යන්න මෙනෙහි කොට සක්මන ආරම්භ කෙලෙමි. දකුණු හා වම් පාද බිමට ස්පර්ශ වන ආකාරය දැනුනි. විලුඹේ සිට ඇඟිලි දක්වා ලනුපැදුර මත ස්පර්ශවන ආකාරය සිනිඳු හා රළු බව සමග වැටහුණි. ශරීරයේ බර එක් පායකින් අනික් පායට මාරු වෙන බව දැනුනි. සිතවිලි හා ශබ්ද වරින් වර දැනුණත් දැනුණත් පයේ ස්පර්ශයේ ඒ හරහා දැනුනි. මේ ආකාරයට පියවර 20ක් 30ක් පමණ තැබිය හැකිය. මද වේලාවකින් ධන හිසේ පහළ කොටසේ කොටස ඉබේ ඇවිදින්නාක්සේ දැනේ. පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාවයි. භාවනාව සඳහා වාඩි වී මම දැන් මෙතන ඉඳගෙන යයි මෙනෙහි කර ශරීරය සමබර කරගත්ෙමි. ශරීරයේ පිටුපස ආසනය මත ස්පර්ශ වන ආකාරය දැනුණු අතර දෙපා මත දෙයත් ස්පර්ශ වෙන ආකාරය දැනුනි. ආශ්වාසය දකුණු නාසයේ කෙළවරට සිහිල්ව දැනුණු අතර ප්‍රශ්වාසයේ උඩුතල මත උණුසුමට දැනිනි. මේ ආකාරයට හුස්ම රැලි කිහිපයක් බැලිය හැකි අතර මද වේලාවකින් හුස්ම රැල්ල තුනී වී යයි. වරින් වර සිතවිලි ඇතිවිය. නැවත ප්‍රශ්වාසයේ උඩුතල මත දැනුනි. එක් පිටක ශරීරයේ බර සැහැල් වී යන ආකාරය දැනේ. ඔබ වහන්සේට තෙරුවන් සරණයි නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමි. ඔව් මේක දිගට ස්වභාවික දෙයක් බවට තමන්ගේ හැබෑනි වහන බවටපත් කරගන්න. ඉතින් ඒක ඒක තමයි ඇත්තට මේ නීවාතික භාවනා තියෙන වටිනාකම. ඒක මේ අස්වාභාවික දෙයක් නෙවෙයි ස්වභාවයක් කියලා ඒට හිත හුරු කරගන්න. ඉතින් මට හිතෙනවා අපි මෙතනින් නැත කරමු කියලා ප්‍රශ්න පහක් හෙටට තියන්න. මොකද පැයක් විතර අරගෙන තියෙනවා හොඳයි ප්‍රශ්නත් හොඳයි. මම දීපු උත්තරත් හොඳයි. ඒ නිසා තව පහක් ඇහුවත් ඔච්චරම තමයි. හැබැයි අපි මේ මේ පත් දිනකට කනගාටු ප්‍රකාශ කරනවා අද වෙලා මැදවීම ගැන අපි හෙට පටන් ගන්න ওই ප්‍රශ්න පහයි. හැබැයි මට එකක් ෂුවර් ඊෂා ওই ප්‍රශ්න පහ තියේදී වෙන ප්‍රශ්න පහක් දායි අද කියවපු ඒවා ටික. හෙට උදේ බලනකොට බලන්න හෙට හිටියොත් එහෙම අද කියවපු ප්‍රශ්න පහක් අහනවා එහෙට පටන් ගන්නවා. දින දාගෙන තියෙනවා. නෑ කොහොම හරි බැනුම් අහන්න නැති වෙන්න වැඩේ කරන්නකෝ. මේ අහපු නැති ප්‍රශ්න වලින් එහෙට පටන් අරගන්න. ඒ නිසා අපි කනගාටු ප්‍රකාශ කරනවා වේලාමදි වීම පිළිබඳව. නමුත් එක පැත්තකින් කනගාටුවක් නෑ මොකද ප්‍රශ්න හොඳට ලියලා තියෙනවා. ඒක මම හිතන්නේ ඊසටයි ලකුණු ලැටෙන්නේ වැටෙන්නේ. මේ ඒ නිසා කාගෙත් ප්‍රශ්න විසඳෙන්න ඇති. අර ප්‍රශ්නයගෙත් ප්‍රශ්න විසඳෙන්න ඇති. නමුත් අපි අනිත් දවසේ ඒකෙන් පටන් ගන්නවා කියන බොරු පොරොන්දුවක් දීලා අද සාකච්ඡාව මෙතන නැත කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපි තුනට එකතු වෙනවා මේ පරියංක භාවනාවට තෙරුවන් සරණයි.